අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ තනමල්විල කිතුල්කොටේ රත්න සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක අවසරයි පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ දේශකයන්න් වහන්සේ ඊතා නමස්කාර පූර්වකව අප පිළිගන්නවා සාදු සාදු සාදු ධර්මදේශනේ සදැහැති දායකත්වය අද දරනු ලබන්නේ මාළඹේ අශෝකාරාම පාරේ අංක 852න් 71 සී නිවසේ පදිංචි ලෝලිත ගරුසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි.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 වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා විරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේ හේතු වේවා සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මන් මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයන් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදහන්තා ධම්මස්සවන කාලෝ අයං බදහන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න ගුණබර කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස මහත් ඕනෑකමින් යුක්තව ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ ඒ ශ්‍රී සද්ධර්මය කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමකට කියලා ශ්‍රවණය කරවලා දේශනා කරවලා ඒ ශ්‍රවණය කර ඒ අනුව තම තමන්ගේ චිත්තතන් සකස් කර ගැනීම සඳහා උත්සාහවන්ත වීරියවන්ත වෙන අවස්ථාව. පින්වත්නි, ඊ타ත්ම කලාතුරකින් අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙන්නේ. ඊ타මත් කලාතුරකින්. ඒ නිසා මේ ඊ타මත් කලාතුරකින් අහන්න ලැබෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අපි අහන්න තරම් අතිශයින්ම වාසනාවන්ත වෙලා තියෙනවා. ඒ වාසනාවන්ත වුණු එකේ තවදුරටත් ප්‍රයෝජනේ තියෙන්නේ අපි පින්වත්නි මේක තම තමන්ගේ ජීවිතවලට තම තමන්ගේ නුවණට හසු කර ගැනීම මතයි. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ හරියට උඩුගම්බලා පිහිනනවා වගේ කියලා. පටිසෝත ගාමී ක්‍රියාවක් වගේ කියලා. ඇයි එහෙම දේශනා කරන්නේ පින්වත්නි? අපි ඉපදුණු දවසේ ඉඳලාම මිය යන මොහොත දක්වාම මේ සමස්ත ලෝකයේම සත්වයෙන් සිදු කරන්නා වූ පොදු ක්‍රියාදාමයන් ටිකක් තියෙනවා. අපි ඕන් ඔය පොදු ක්‍රියාදාමයන් ටිකම සිදු කරමින් ඒ ලොව පවතින ස්වභාවයට අනුසෝත වෙමින් අනුගත වෙමින් අපේ ක්‍රියාදාමයන් සිදු කරනවා. ඒ නිසා එයට ලොකු වීරියක්, උත්සාහයක්, නුවණක්, දැනුගත් බවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි පින්වන්නේ එදා පටන් අපි ඉපදුණු දවස් ඉඳලා අපිට යම් කෙනෙක් කියන්නේ අම්මා තාත්තා හෝ හිතයිසී කෙනෙක් කියන්නේ ඉගෙන ගන්නද රැකී රක්ෂාවක් ගන්න. ආවාහ විවාහ කරගන්න. ගෙවල් දොරවල් හදාගන්න. දූ දරුවෝ හදන්න. ඕන වගේ ක්‍රියාදාමයන් අපිට අහන්න ලැබෙන්නේ. හැබැයි ওই ක්‍රියාදාමයන්ම පින්වත්නි තිරිසංගත සත්තු කරනවා. ඒ සත්තු යමක් ආරක්ෂිත වීම සඳහා ඉගෙන ගන්නවා දැනගෙන ගන්නවා ඒ සත්තුත් කූඩු හදනවා. ඒ සත්තුත් ආවාහ විවාහ වෙනවා. ඒ සත්තුත් පැටව හදලා පැටව ආරක්ෂා කරනවා. ඕක සාමාන්‍යයෙන් සිදුවන සාමාන්‍ය ක්‍රියාව. අනුසෝත ගාමී විදියට. දැන් මේ පින්වත් අයට ඔබ වැඩපලකදී හෝ වේවා වෙනත් යහළු මිත්‍රාදී කෙනෙක් මුණගැසුණු වෙලාවකදී හෝ වේවා අපට අහන්න ලැබෙන්නේ අනුසෝතගාමී වෙන දෙයක්මයි. අපි අලුත් රැකියාවක් සොයමු. මුදල් ටිකක් වැඩි වෙන දෙයක් සොයමු. අර පැත්තෙන් ඉඩමක් ගනිමු. එහෙම නැත්නම් විවාහ නොවිච්ච කෙනෙකුට නම් විවාහ වෙන්න, අහවල් හෝටල් එකේ උත්සවේ ගන්න අපි සහයෝගයක් දෙන්නම්. දැන් එතකොට දැන් මේ කියන්නේ පින්වන්නේ ඒ ටික සියල්ලම ලොව පවතින පැත්තට දෙන කතා. හැබැයි ඔබ දැන් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ උන්වහන්සේ දේශනා කරන්නේ ඕන් ඔය සාමාන්‍ය ක්‍රමයට අපි යන අනුසෝත ගහමේ විදිහට යන ක්‍රමයට වෙනස් දෙයක්. ඊට විරුද්ධ දෙයක්. දැන් බලන්න මේ පින්වත් පිරිස තමන්ගේ හිතවත් අයටත් කතා කරගත්තා යමු අද ධර්ම දේශනාවක් අහන්න. අපි ඒකට දායකත්වයක් දරනවා යමු අහන්න. දැන් එතකොට ඒක තුල තියෙන්නේ අර ලෝකේ යන පැත්තට නෙමෙයි ඊට පොඩ්ඩක් වෙනස් පැත්තකට. ඔබ ඔතෙන්ටත් ඇවිල්ලා දහම් කාරණාවක් අහලා කියන්න පුළුවන් 15ක පොහේට සීල් ගනිමු. දැන් අනිත් පැත්තට තියෙන්නේ මොකද්ද? අනුසෝතගාමී ක්‍රමයට පර්සලොස්සක පොය දවසට වන්දනා ගමනක් යමු. නැත්තම් වෙනත් උත්සවයකට යමු. දැන් ඔබට ඔබට නිතර අහන්න ලැබෙන ඒවා. දැන් මෙන්න පටිසෝතගාමී ධර්මයේ තුල තියෙන්නේ ඔබට අන්න එවැනි කෙනෙක් මිත්‍රයෙක් විදියට මුණ ගැහුනොත් ඔබට කතා කරන්නේ අපි පසළොස්වක පොයට සිල් ගනිමු. අපි භාවනා වැඩසටහනක් කරමු. ධර්මයන් මෙනෙහි කරමු කියන තැනට ඔබට යෝජනා කරනවා. හැබැයි පින්වත්නි ඔබ මේ ධර්මය නොදන්නව නම් සංසාර බය දන්නේ නැහැයි නම් ඔබ හිතන් ඉන්නේ ඔබට පසළොස්වක පොහොය දවසකට සිල් ගන්න එන්න කියන යාළුවත් පසළොස්වක පොහොය දවසකට වෙනත් ගමනක් යන්න කතා කරන යාළුවත් දෙන්න චෙක් කරලා බලනකොට ඔබට හිතෙන්නේ මෙයානම් ඒ තරම් හොඳ කෙනෙක් නෙමෙයි. කවුද පොහොයට සිල් ගන්න එන්න ආරාධනා කරන යාළුවා. අනිත් එක්කෙනා තමයි එයත් එක්ක තමයි ගැලපෙන්නුනේ මේ මිනිස්සයා මට මේ අහිත දෙයක්මයි කරන්නේ කියලා අන්න හොඳ දෙයට පයින් ගහනවා. පයින් ගහලා ඒ පැත්තට තල්ලු වෙලා යනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ පටිසෝත ගාමී ධර්මය තුල ලෝකේ එක එක එනකොට ගන්න කාලය තුල ඔබ එනකොට නොගන්න විදිහට හිතන්න ඔබට හුරු කරනවා නම් ලෝකේ එක එක්කෙනා ක්‍රෝධ කරන ඊර්ෂ්‍යා කරන වෛර කරන කාලය තුල ඔබ ක්‍රෝධය ඊර්ෂ්‍යාව වෛරයට ප්‍රතිවිරුද්ධව වැඩ කටයුත්තක් කරන්න හිතෙනවනම් බලන්න පින්වත්නි ද්වේෂ කරන ලෝකයේ තුල ඔබ මෛත්‍රිය හිතන්නවත් හිතනවනම් බලන්න එතකොට අර ලොව යන පැත්තට එරෙහි පැත්තට අපේ සිතිවිලි සමුදාය පෙළගස්සනවා. එහෙම පෙළගස්ස ගන්න පුළුවන් වුණොත් ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් තමයි අපේ හිත උඩට එන්නේ. අර පහළට යන ක්‍රමේ අනුසෝතගාම ක්‍රමේ ඕන කෙනෙක් ඒක යනවා. විශේෂ කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඊනන්දි බුදුවරයෙක් ලෝකේ පහළ වුණාම විතරයි අපිට අහන්න ලැබෙන්නේ ඔය දේම විතරක් නෙමෙයි මෙන්න ජාති ජරා මරණ වලින් දුක් සමුදායවන් වලින් නිදහස් වෙන්න නම් පුළුවන් නම් ගමන් කළ යුතු මග මේකයි කියනවා පින්වන්නේ දැන් ඔබට කියනවා යමෙක් දැන් ඔබ දන්නවා කැමති දෙයක් ලැබුණොත් දුක එනවා. ඒක දන්නවද? කැමති දේවල් නිසා දුක එන බව දන්නවද? දන්නවා. දැන් ඔබට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කියනවා කැමති දේ නිසා දුක එනවා. කැමති දේ අතහරින්න. දැන් ළඟින් ඉන්න අසත්පුරුෂ කෙනෙක් කියන්න පුළුවන් මේ මොන කතාවක්ද? කැමැති දේ නැති නිසානේ විදුක එන්නේ. ඒ නිසා ඒ දේම හොයාගන්න. ඒක පස්සෙම දුවන්න කියලා දැන් ඔබට කියනවා. ඔබට හිතෙන්නේ මොකද්ද? ඇත්ත නේන්න. මට ඒ දේ ලැබුණොත් ඒ දේ මම කරගත්තොත් නම් මට මේ දුක නෑ කියලා හිතෙනවා. නමුත් ඒක කරගන්න හිතන මොහොතේ ඉඳලා තමයි ඔබට ඒ දුක ඇවිත් තියෙන්නේ. අන්න බලන්න ඔබ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මහණෙනි කැමති දේ අතහරින්න පුළුවන් නම් දුකෙන් මිදෙන්න පුළුවන් බලන්නකො මේ ලෝකයා සසරට බර වෙච්ච සසරට නැඹුරු වෙච්ච ලෝකයා කැමති දේ සොයාගෙන ගිහිලා ආදරෙන් දුක වැළඳ ගන්නවා ආදරෙන් දුක වැළඳ ගන්නවා දුක වැළඳගෙන දුක එන විට දුකයි දුකයි දුකයි කියලා කියනවා. අන්න බලන්න ඊට විරුද්ධව හිතන්න චින්තනීය සිත සිහිය නුවණ යොදවගත්ත කෙනා ඒ කැමැති දේවල් ලැබුණොත් තමයි දුක කියලා හිතලා කැමැති දෙයින් නම් දුක එන්නේ කැමැති දේ අතහරින්න සිහිය පිහිටවනවා. එතකොට එයාට දුක අඩුයි පින්නන්නේ. ඒ නිසා අන්න බලන්න ඒ විදිහකට අපිට හිතන්න පුළුවන්කම ලැබෙන්නේ පින්නන් මේ තථාගත ධර්මයක් ලැබුණු නිසා මේ ධර්මයක් නොලැබුණා නම් අපිත් කුමක්ද කරන්නේ අර සුපුරුදු ගඟ ගලන පැත්තටම කතාවක් කියන්නේ වැල යන පැත්තටම මැස්ස ගහනවා ඒ පැත්තටම යන සලස්සලා සලස්ස අපි ඉන්නවා හැබැයි එතකොට පින්නදි මතක තියාගන්න අපේ manussකම හිමි වෙයි. බොහෝ දුකටපත් වෙයි. ඒ කටයුතු වලපත් වෙන්න වෙයි. එහෙම වුණොත් එහි විපාක විඳින්න වෙන්නේ කාටද? අපටම. ඒ නිසා ඔබ කල්පනා කරගන්න මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ පටිසෝත ගාමී ධර්මයේ මහන්න භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කළ ධර්මය අහන්ද අහලා ඔබ උඩුගලම් බල උඩුගම් බලා පිහිනන විදිහට සිත සකස් කරගත්තොත් සසරෙන් ඈතර වෙන්න සහයෝගයක් ලැබේ. අද පින්වත්නි ඔබට අපි දේශනා කරන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයිතිවන්නා වූ සූත්‍ර දේශනාව බීජ සූත්‍රය කියලා. පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් කිසි පුද්ගලයෙක් යම් කිසි පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටික නම් එයා යම් කිසි පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටික නම් අපි දන්නවා යමෙක් මිත්‍යා දෘෂ්ටික නම් මිත්‍යා සංකප්පය මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව මිත්‍යා වායාම මිත්‍යා සති මිත්‍යා සමාධි මිත්‍යා ඥාන මිත්‍යා විමුක්ති ඕන්න ඔය ටිකටපත් වෙනවා මිත්‍යා දෘෂ්ටික වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටික වුණොත් ආන්න්‍යා ඒ මිත්‍යා දෘෂ්ටික වෙලා ඒ මිත්‍යා දෘෂ්ටිය තුල මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මේන්න මේ ක්‍රියාවන් සමාදම් වෙනවා සමාදම් වෙනවා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික වෙනකොටම ඒ මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙලමයි එයාට අනුමත වෙන්නේ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට මේ පුජ්‍යලය මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙන විට එයා යම් කාය කර්මයක් කරයිද යම් වචී කර්මයක් කරයිද යම් මනෝ කර්මයක් කරයිද යම් චේතනාවක් පහළ කරයිද යම් ප්‍රාර්ථනාවක් කරයිද යම් සංස්කාරයක් කරයිද ඒ විදයක් කරයිද මහණෙනි ඒ සියල්ලම අනිෂ්ට වූ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අවඩ පිනිසම පවතින දෙයක් කියනවා අන්න බලන්නකෝ. අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ, අයහපත පිණිසම පවතින දෙයක් කියනවා. ඒ ඇයි අයහපත පිණිසම පවතිනවා කියලා කියන්නේ? එයාගේ දෘෂ්ටිය එයාගේ දැක්ම මිත්‍යා දෘෂ්ටි නිසා. ඒ කියන්නේ එයාගේ දැක්ම ලාමක දැක්මක්. ඔබ කල්පනා කරන්න පින්නන්නේ ඔබට මම දේශනා කරා අනුසෝත ගාමී විදියට ගමන් කරනවා කියන්නේ ඒක ලාමක දෙයක්. ඒක තුල ඔබට අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ දෙයක්මයි ලැබෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඔබේ දෘෂ්ටිය ලාමක දෙයක් නිසා. දැන් එතකොට කල්පනා කරන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද කියලා නැවත නෝනින් විමසන්නකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි යම් පුජ්‍යලේක් මිත්‍යා දෘෂ්ටික වුණොත් මිත්‍යා දෘෂ්ටික වුණොත් එයාගේ වැඩපිළිවෙලම මිත්‍යා දෘෂ්ටිනේ. ඇයි දැක්ම මිත්‍යා දෘෂ්ටි නම් එයා අනිවාර්යෙන් කල්පනා කරන දේවල් මොනවද වෙන්නේ? ඒවත් මිත්‍යා දෘෂ්ටිමයි. ඒ වගේමයි වචනෙන් කියන දේවලුත් වැරදි සහගත මිත්‍යා දෘෂ්ටි දේවල්මයි. ඒ වැඩපිළිවෙලක යන්නේ අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙක් මිත්‍යා දෘෂ්ටික වුණොත් යමෙක් මිත්‍යා දෘෂ්ටික වුණොත් මහණෙනි ඒ මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා ඉන්න ඒ පුජ්‍යලයා යම් කාය කර්මයක් කරයිද යම් වචී කර්මයක් කරයිද යම් මනෝ කර්මයක් කරයිද යම් චේතනාවක් යම් ප්‍රාර්ථනාවක් යම් සංස්කාරයක් කරයිද ඒ සියල්ලම අනිෂ්ට අකාන්ත අමනාප අවඩ පිණිස තියෙන දෙයක් කියලා. දෘෂ්ටිය ලාමක නිසා තේරුන්නේ නේද? තේරුන්නේ. පින්වත් දැන් ඔබ කල්පනා කරනකො මෙහෙම දෙයක්. දැන් අපිට මිත්‍යා දෘෂ්ටි දැක්මක් තියෙන විට දැක්ම විකෘතුණාට පස්සේ දැන් ඔන්න අපි දැකපු දේ වරදවා තේරුම් ගත්තා. දැක්ම විකෘති වුණා. කුමක්ද දැක්ම විකෘති කියන්නේ? දීයනේ පින්වත්නි මේ අසුබ දෙයට අපි කියනවා සුබයි කියලා. දුක් දෙයට අපි කියනවා සැපයි කියලා. අනිත්‍ය දෙයට අපි කියනවා නිට්ටයයි කියලා. අනාත්ම දෙයට අපි කියනවා ආත්මයි කියලා. විපල්ලාස. වරදවා තේරුම් ගැනීම. එතකොට මේන්න මේ විදියට වරදවා තේරුම් ගත්තට පස්සේ පින්වන්දි මෙයාට කල්පනා වෙනවා. කල්පනා වෙන දේවලුත් වැරදි සහගත දේවල්මයි. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ වචී කර්මයක්, කාය කර්මයක්. කයෙන් කරන වැරදි හෝ වැරදි උපදන කාය කර්ම. කාය කර්ම අපි දන්නවා ප්‍රාණඝාතය. ඊළඟට කියන්නේ කුමක්ද වැරදි කාම, සේවනය, ඊට පස්සේ සොරකම් කිරීම. අන්න බලන්න සොරකම් කිරීම වර්ධිගාම සේවනය ප්‍රාණඝාතය මෙන්න කාය කර්ම හැබැයි ඔබ මතක තියාගන්න මිත්‍යා දෘෂ්ටික පුද්ගලයා යම් කාය කර්මයක් කරයි නම් ඒක අනිෂ්ට අකාන්ත අමනාපයි. ඇයි හේතුව එයා කරන්නේම වැරදි දෙයක්මයි. එයා වැරදි දෙයක්මයි කරන්නේ. වචනෙන් යම් වචී කර්මයක් කරයිද වචී කර්මයට යන්නෙත් පින්වන්නේ වචනයෙන් කරන දෙයට යන්නෙත් එයා වැරදි දෙයක්මයි. මනෝ කර්මයක් කරයිද දැන් මනසින් හිතනවා මනෝ කර්මය. මනෝ කර්මය කළත් ඒකත් පින්වත්නි අනිෂ්ට අකාන්ත අමනාප අවැඩ පිණිස දෙයක්මයි යා මනෝ කර්මයෙන් කරන්නේ. ඇයි පින්වත්නි මේ පුජ්‍යලයාගේ දැක්ම විකෘති වුණු නිසා මිත්‍යා දෘෂ්ටික වුණු නිසා මෙයා යම් කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් චේතනාවක් ප්‍රාර්ථනාවක් කළත් ඒක අනිෂ්ටයි. ඇයි දැන් ඔන්න කල්පනා කරන්නකො මෙහෙම දෙයක්වත් සරල විදිහට ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුද්ධ වචනේ තේරෙන්නේ නැහැයි නම් ඔබ යම් දෙයක් කරනවා කියලා හිතන්නකෝ. ඔබ යම් ඊට මෙහා තියෙන දෙයක් කරලා එක්තරා දෘෂ්ටියක ඉඳගෙන දෙයක් කරලා ඔබ ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරන කුමක්ද? මට ඔ නිවන් ලැබෙන්න කියලා. නමුත් ප්‍රාර්ථනා කරා කියලා ලැබෙනවද? ඇයි නොලැබෙන්නේ? එයාගේ දෘෂ්ටිය ලාමකයි. ඒ නිසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වැරදි සහගත ඒවාමයි. දෘෂ්ටිය ලාමක නිසා. ඒ නිසා අන්න කල්පනා කරන්න පින්වත්නි එහෙමනම් යම් කිසි පුජ්‍යලේ ක්‍රියාවක් කරනකොට එයා මිත්‍යා දෘෂ්ටිය ඉස්මතු වෙලා නම් ඒ ක්‍රියාදාමයේ වෙන්නේ ඒක දැන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් දෙයක් කරලා අපි පූජාවක් පොද පූජාවක් කරලා අපි කියන්නේ කුමක්ද? නිරෝගී සම්පත් ලැබෙන්න. දීර්ඝායුෂ ලැබෙන්න. නේ? ඔය අපි හිතනවනේ රැකී රක්ෂා සාර්ථක වෙන්න. එතකොට දැන් එහෙම පතනකොටම සම්බුද්ධ දේශනාව තුළ නිවනට සාපේක්ෂව ඒක අනිෂ්ටිකත්මයි. අකාන්ත එකක්මයි. අමනාප එකක්මයි. ඇයි පින්වන්නේ දැන් ඔබ රැකිරක්ෂා දියුණු වෙන්න නිරෝගී භාවය ලැබෙන්න කියලා ඒ ප්‍රාර්ථනා කරන්නේ ලාමක දෘෂ්ටියකින්. කුමක්ද ලාමක දෘෂ්ටිය? ඔබේ දෘෂ්ටිය තුල මම කියන සංකල්පය මුදුන්පත් කරගෙන ආත්ම සංකල්පේ මුදුන්පත් කරගෙන තෘෂ්ණාව පෙරදැඩි කරගෙන තමයි ඔබ දැන් මේ ප්‍රාර්ථනාව කරන්නේ. ඒ නිසා ලාමක ප්‍රාර්ථනාවක් තෘෂ්ණාව පෙරදැඩි කරගෙන ඔබේ ප්‍රාර්ථනාව කරනකොට ඔබට ලැබෙන්නේම නැවත જાතියක්මයි. නැවත ජරාවක්මයි. නැවත ව්‍යාධියක්මයි. නැවත මරණයක්මයි ලැබෙන්නේ. එතකොට ඒක අනිෂ්ටයි අකාන්තයි අමනාපයි දෙයක්. නමුත් ඇයිද අපිට එහෙම නොතේරෙන්නේ? නොතේරෙන්නේ අපේ දෘෂ්ටිය ලාමක ලාමක නිසා. අන්න බලන්න පින්වත්නි. යම් කිසි පුජ්‍යලයක් එහෙනම් මිත්‍යා දෘෂ්ටික වෙලා එය සමාදම් වෙලා මිත්‍යා දෘෂ්ටිය සමාදම් වෙලා කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක්, චේතනාවක්, ප්‍රාර්ථනාවක් එවැනි දෙයක් කරනවා නම් ඒ දේවල් අනිෂ්ඨකාන්ත අමනාපා වැඩ පිණිස පවතින දෙයක් දෘෂ්ටිය ලාමක නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, එය හරියට මෙන්න මේ වගේ කියනවා. යම්සේ කොහොඹ ඇටයක් වැටකොළු ඇටයක් තිත්ත ලැබු ඇටයක් කොහොඹ ඇටයක්, වැටකොළු ඇටයක්, තිත්ත ලැබු ඇටයක්. පොළව තුල තියලා තෙතමනේ සපයනවා. කුමක්ද වෙන්නේ? ඒක පැලවෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පඨවි රසයයි ආපෝ රසයයි පඨවි රසයයි ආපෝ රසයයි අරගෙන අර බීජය පැලවෙලා හටගන්න බීජය ඵලවල කොමක්ද ලැබෙන්නේ කොහොඹ ඇටෙන් හටගත්ත කොහොඹ වල ලැබෙන්නේ මොනවද තීත්ත රස ඒ වගේමයි පින්වන්දි තිත්ත ලබු වලින් හටගත්ත ඒ දෙයින් හටගන්නේ තිත්ත ලැබුමයි. තිත්ත බීජයෙන්. ලැබු බීජයෙන් හටගත්ත ඒ ඵලය එන්නේ තිත්ත ලැබු. පින්වත් මහන්නේ ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ හේතුව කුමක්ද? බීජය බීජය තිත්ත දෙයක් බීජය ලාමක දෙයක් බීජය ප්‍රරෝහණය වෙන්න තියපු බීජය ලාමක බීජයක් නිසා තිත්ත බීජයක් නිසා ඉන්හට ගත්තා වූ ඵලයේද තිත්ත වෙනවා. එහෙනම් තෙතමනේයි ඒ කටයුතු ලැබුණට නමුත් අන්න බලන්නකෝ ඒ පොළොවෙන් පඨවි රසය ආපෝ රසයෙන් එයාලා තෝරල බේරල ඇදලම ගන්නෙ තිත්ත දේවා. දැන් ඒ වගේමයි පින්වත්නි ඔබ මිත්‍යා දෘෂ්ටි නම් ඔබ මිත්‍යා දෘෂ්ටි නම් ඔබ නිතරම කාය කර්මයට යන්නේම තේරි තේරි මේ රටේ ඉන්නව සත්පුරුසය ඒ අය මගහැර මගහැර ඔබ තේරි තේරි දැන් රසේ උරන්න යන්නේ කොහෙන්ද අර මිත්‍යා දෘෂ්ටික තවත් කෙනෙක් අල්ලගෙන එයත් එක්ක තමයි කාය කර්මයට එකතු වෙන්නේ එයත් එක්ක තමයි වචී කර්මයට එකතු වෙන්නේ එතකොට එතනින් හටගන්න දේ අනිෂ්ඨාකාන්තමනාප දෙයක්මයි. අන්න බලන්න. දැන් ඔය පින්වත් අය කල්පනා කරන්නකෝ අර බීජ තිබ්බ පොළවේ. තෙතමනයත් ලැබෙන විදිහට. හටගත් ඵලයද තිත්තයි. නීරසයි. ඒ උනේ ඒ බීජය තුල තිබිච්ච දේ. අන්න ඒ වගේ පින්වන්නේ ඔබ මිත්‍යා දෘෂ්ටි වුණොත් ඔබ මිත්‍යා දෘෂ්ටි නම් කරන කාය කර්ම කරන වචී කර්ම කරන මනෝ කර්ම ඒ වගේම යම් චේතනාවක් ඇද්ද යම් ප්‍රාර්ථනාවක් ඇද්ද යම් සංස්කාරයක් ඇද්ද ඒ සියල්ලම ඔබට අනිෂ්ට අමනාපාකාන්ත විදිහටමයි පවතින්නේ බලන්නකො පින්නත් ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම්කිසි පුද්ගලයෙක් සම්මා දෘෂ්ටික වෙනවා සම්මයා දෘෂ්ටික වෙනවා සම්මා දිට්ඨියට යම්කිසි පුජ්‍යලයක් පැමිණුණොත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති මහණෙනි යම්කිසි පුද්ගලයෙක් සම්මා දිට්ඨියටපත් වෙලා එයා සම්මා දිට්ඨිය සමාදන් වුණොත් අනුමත කරගත්තොත් එහෙම ඒ පුරුෂයා සම්මා දිට්ඨිය සමාදන් වෙලා ඉඳන් කරන්නා වූ යම් කාය කර්මයක් ඇද්ද යම් වචී කර්මයක් ඇද්ද යම් මනෝ කර්මයක් ඇද්ද යම් චේතනාවක් ඇද්ද යම් ප්‍රාර්ථනාවක් ඇද්ද යම් සංස්කාරයක් ඇද්ද ඒ සියල්ලම මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ යහපත පිණිසම පවතින දේවල්. ඇයි හේතුව? දෘෂ්ටිය ඍජු නිසා ආන්න බලනවා. දෘෂ්ටිය ලාමක නොවුණු නිසා දෘෂ්ටිය ඍජු නිසා ආන්න එයා යම් වචනයෙන් දෙයක් කරයිද කයෙන් දෙයක් කරයිද සිතින් දෙයක් කරයිද ඒව යහපත් දේවල්මයි. පින්වත්නි ඔබට සම්මා දිට්ඨියට පැමිණෙන්න පුළුවන්කමක් ලැබුණොත් මේ ලොවේ ඇත්ත දැන දැක ගන්න පුළුවන් වුණොත් ලෝකයේ ඇත්ත දැන දැක ගන්න පුළුවන් වුණොත් ලොවේ ඇත්ත කුමක්ද ලෝකයේ ඇත්ත තමයි පින්වත්නි මේ ආයතනයන්ගේ පහළවීම දුකයි ඒක අනිත්‍යයි ඒක අනාත්මයි. ඔන්න ලෝකේ ඇත්ත. ඔබට මේ ලෝකේ ඇත්ත දකින්න පුළුවන් වුණොත් සම්මාදිටියටපත් වුණොත් අන්න එවිට ඔබ යම් කාය කර්මයකට යනවා. ඒ කාය කර්මයකට යන්නේ ඔබ සම්මාදිටියකටපත් වෙලා. එතකොට එහෙනම් ඒ එවැනි කාය කර්මයකට යන ඔබ ප්‍රාණඝාතය නම් කරන්න යන්නේ නැහැ. ඇයි? දැන් මේ කවුරු හරි කෙනෙක් නැසලා තවත් කෙනෙක් ඉන්න කියන අදහසක් අවශ්‍ය වෙන්නේ මොකටද දැන් මේ අනිත්‍ය වූ ලෝකයේ දුක් වූ ලෝකයේ අනාත්ම වූ ලෝකයේ අසුබ වූ ලෝකයේ කුමක්ද මේ පවත්වන්න හදන්නේ කියන සිහි කල්පනාව වෙනවා යාට සම්මාදිටිය තියෙන නිසා එතකොට මේ ප්‍රාණඝාත ආදී දේවල් වැරදිකාම සේවනයන් ඒ වගේම සොරකම් කිරීම වෙන දේවල් වලට යන්නේ නැහැ. ඒ වගේමයි යම් වචී කර්මයක් කරන් තියනවද අපිට බොරුවක් කියන්න යදෙනවා. කේලමක් කියන්න යදෙනවා. පරුස වචනයක් කියන්න යදෙනවා. හිස් වචනයක් කියන්න යදෙනවා. නමුත් එයා ඒ දේ කරන්නේ නැහැ. ඇයි නොකරන්නේ? මෙයා ලොවේ ඇත්ත තන්නවා. අනිත්‍යයි ලෝකය, දුකයි ලෝකය, අනාත්මයි ලෝකය, අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ලෝකයේ තුල බොරුවක් කියලා කවුරුද රකින්නේ? බොරුවක් කියලා කවුරුද ආරක්ෂා කරන්නේ? බොරුවක් කියලා කුමක්ද අපි ලැබගන්නේ? ඒ ලැබ ගන්නා වූ දේ කොපමණ කලකටද? එනම් මේ ඊටාම කෙටි කලක් සඳහා මේ කටයුත්තක් කරනවා කියලා එයාට එනවා සම්මා දිට්ඨිය පහළ වෙච්ච එකේ සෙවණලි ඡායා මතු වෙනකොටම අරක් ටික එයා ඉතින්ට එන්නේ නෑ පින්වත්. ඒ වගේමයි මනෝ කර්මයට යන්නෙත් නෑ. මනෝ කර්මයට යන්නේ නෑ වැරදි දේවලට. අන් දේවල් වලට ආසා කරන ඒවට දැඩි ලෝභයට කොහොමත් මිත්‍යා දෘෂ්ටි නැන්නේ ඒ දේවල් වලට එයා යන්නේ නැහැ අන්න බලන්න එහෙමනම් එයා දැඩි ලෝභයට යන්නේ නැහැ දැඩි ලෝභයට යන්නේ නැහැ කියන්නේ එයා ලෝභ භවෙන් ටිකක් අත්මිදෙනවා ඇත්ත දැකපු නිසා එතකොට ඒ වගේම ව්‍යාපාදේ තරහ ගන්න යන්නවත් අඩුයි එතකොට පින්වත්නි එහෙමනම් එයා ළඟ යම් කාය කර්මයක් යම් වචී කර්මයක් යම් මනෝ කර්මයක් කරයිද ඒ දේවල් යහපත් දේවල් එතකොට එයා සම්මා දිට්ඨියට ආපු කෙනා ප්‍රාර්ථනා කරන්න පුළුවන් ඔබ ප්‍රාර්ථනා කරන්නේ මිත්‍යා දෘෂ්ටියක ඉන්න කෙනෙක් වුණොත් ප්‍රාර්ථනා කරන්නේ දරුවෝ නිරෝගී වේවා. දරු සම්පත් ලැබේවා. ලස්සන හොඳ දරුවෝ ලැබේවා. රැකිරක්ෂා සාර්ථක වේවා. දැන් ওই කියන සෑම ක්‍රියාවකම යටි අරමුණ කුමක්ද? ලෝභ සහගත නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවනේ. තියෙනවා. එහෙනම් ලෝභ සහගත නම් මේ කියන හැම අරමුණකම එහෙමනම් ඔබ ලොවෙන් මිදෙන්නද ලොවේ බැඳෙන්නද ඒක තියෙන්නේ? ලොවේ ඇයි බැඳෙන්නේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හාව නිරුද්ධ කළොත් තමයි සසර පැවැත්ම නැති කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි තණ්හාව දෙන දේ තමයි අපි ඉල්ලන්නේ. එතකොට අනිත් පැත්තට තණ්හාව නිසා නේද දුකාවේ එහෙම නේද? ඔව් දැන් එතකොට ඔබ අනිත් පැත්තට ඒ ඉල්ලන්නේ කුමක්ද? දුක නෙවෙයි දෙයනේ මේ ඉල්ලන්නේ. එතකොට දුක ඉල්ලන්නේ. අන්න පින්වත්නි මේ මිත්‍යා දෘෂ්ටි මිත්‍යා ප්‍රතිපන්න මිත්‍යා සමාදන් වෙච්ච කෙනා ඉල්ලන්නේ දුකමයි. ඒ නිසා ඒක අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අවැඩ පිණසම පවතිනවා ලාමක වූ දෘෂ්ටිය නිසා. නමුත් ඔබට පින්වත්නි සම්මා දිට්ඨිය ඉපදුනොත් ඔබත් කාය කර්ම කරයි වචී කර්ම කරයි මනෝ කර්ම කරයි ප්‍රාර්ථනා වුනුත් කරයි චේතනත් පහල කරයි හැබැයි ඔබ යම් ප්‍රාර්ථනාවක් කරාට ඔබ කරන ප්‍රාර්ථනා වල ඔබ සම්මා දිට්ඨියට පිවිසිලා නම් ඔබ කරන එවැනි ප්‍රාර්ථනාවල දැඩි ලෝභ සහගත භාවය අඩුයි. ලෝභ බව තියෙන්න පුළුවන්. ඊතා නිමේෂයකින් ඔබ ඇත්ත දැක්ක දකිනවා. එතකොටම ඒ දේ අතහරින්න පුළුවන්කම අපිට තියෙනවා පින්නවා. එහෙනම් ඔබ යම් ප්‍රාර්ථනාවක් කරනවා නම් ඔබ ඒ ප්‍රාර්ථනාව කරන තෘෂ්ණාව පෙරදරි කරගෙන නොවෙන්න පුළුවන්. අන්න බලන්නකෝ. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි පින්වත් මහණෙනි ඒක හරියට උක් බීජයක් ඒ වගේ මැල් බීජයක් මිදි බීජයක් උක් බීජයක් ඇල් බීජයක් මිදි බීජයක් අරගෙන ඉවර වෙලා තෙත පොළවේ තියෙනවා එහෙම තෙත පොළවේ තිබ්බට පස්සේ පින්වත්නි පඨවි රසයයි ආපෝ රසයයි ලබාගෙන පලහට ගන්නව නේද? ඒ හට ගන්නා වූ ඵලය කුමක්ද? මිහිරි රස එකක්. නේද? මනාප මිහිරි දෙයක්. ඇයි මේ මනාප මිහිරි වෙන්නේ? බීජ හොඳ බීජ නිසා ආන්නේ වගේ කියනවා මහණෙනි සම්මා දිට්ඨියටපත් වුණු යමෙක් ඇද්ද එයා යම් කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් චේතනාවක් යම් ප්‍රාර්ථනාවක් කරයිද එයත් මහණෙනි ඉෂ්ට වූ මනාප වූ කාන්ත වූ යහපත පිණිසම පවතින දෙයක්. ඔබ පින්වත්නි සම්මාදිට්ඨියට ඔබ පැමිණිලා නම් ඔබට සාමාන්‍යයෙන් ඉන්න වෙලාවටත් සිහි කල්පනා වෙන්නේ වැඩි වාරයක සිහි කල්පනා වෙන්නේ මේ සසරෙන් මිදෙන ස්වභාවයකට. තියෙන දෙයක් දන් දෙන්න හිතෙනවා. සිල් රකින්න හිතෙනවා. ගිහි ගෙදර හිටියත් අයියෝ මේක පුදුම දුකක් නේද? පුදුම කරදරයක් නේද? මෙතනත් විඳ විඳ ඉන්නේ කියලා ආදීන වේ දකින්න පින්වත්නි. ආදීන වේ දකින්න දකින්න ඔබ නොදැනුවත්ම ඔබ යන්නේ නිස්සරණයට. නිස්සරණයට කියන්නේ ආදීන වේ දකින්න දකින්න එයින් අත්මිදෙන්නයි ඔබ යන්නේ. නිදහස් වෙන්නයි. ඉන් නිදහස් වෙන්න යනවා කියනකොට අන්න බලන කොච්චර වටිනද ඒ තැනට හිත පහළ වෙන්නේ අන්න බලන සම්මා දිට්ඨියටපත් උනක. එයා නිදි යහන එන්න ගමන් චේතනාවක් පහළ කරයි. ඒ පහළ වෙන චේතනාව තුලත් එයා කල්පනා කරයි දෙයනේ මේ ජීවිතේ පුදුම දුකක් නේ. සංසාරේ කොච්චර මේ වගේ දුක් විඳ විඳ එන්නේ නැද්ද? කියලා කල්පනා කරලා දැන් අපට කවුරු හරි द्वේෂසිතෙන් වමක් කියපු දෙයක් මෙනෙහි වෙයි නිදාගෙන ඉන්න වෙලාවට. එහෙම මෙනෙහි වෙනකොට ඒ දේම නැවත බුරබුරා සිහියට එන විට එන විට කල්පනා වෙනවා අපිට සම්මා දිට්ඨියටපත් වෙලා නම් දෙයනේ මේ දේම සිහි කරනවා කියලා කියන්නේ මගේ චේතනාව තව කෙනෙක් නසන චේතනාවක් නේද? තව කෙනෙකුට අහිත පිණිස පවතින දෙයක් නේද? ඒ නිසා මේ දේ සිතන්න හොඳ නෑ මේකෙන් අවඩක්ම කියලා ඒ සිතන සිතවිල්ලෙන් එයා සිතවිල්ල වෙනස් කරනවා. බලන්නකො පින්වත්නි එතකොට. ඔබ සද්ධර්මයට පැමිණිලා ඔබ සම්මාදිට්ඨියට ආපු කෙනෙක් නම් පින්වත්නි අර මේ මිදි බීජ උබ්බීජ පොළව රසය අරගෙන ඉවරලා පැණි රසති පළ හට ගන්න වගේ මේ ව්‍යාකූල වූ ලෝකය තුල අනුසෝත ගාමීව ගමන් කරන ලොව තුල එකිනෙක ඇනකොටා ගන්නා ලොව තුල තව කෙනෙක් හොවා දක්කමින් තව කෙනෙක් හෙලා දකින ලෝකය තුල අනුන් පරයා යන මේ ලෝකය තුල ඔබ මේ සම්මා දිට්ඨියට පැමිණුණා නම් අර මිදි බීජ පෑන් රසක් ලැබුණු වගේ ඔබ ඒ ඇත්තොත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව ඊතාසියුම් විදිහට පින්වත්නි අර ගංගාවක් බාධක මග හැරලා ජලය ගලා යනවා වගේම නතර නොවි ඔබත් කුමත් කරන්නේ මේ රටේ ඉන්නව සත්පුරුෂ පුජ්‍යලයෝ මේ රටේ ඉන්නව මෙලව පරලව යහපත වෙනස වැඩ කරන පුජ්‍යලයෝ ඔබ ඒ පුජ්‍යලයොත් එක්කම අනුගත වෙන්න හදනවා ඔබ ඒ පුජ්‍යලෙම ආශ්‍රය කරන්ඩ හිත නැමෙනවා පණ්ඩිතානංච සේවන අන්න පණ්ඩිතය ආශ්‍රය කරන්න හිත නැමෙනවා පින්වත්. ඔබට ඒ කටයුත්තක් සඳහා පින්වත් හිත නැමෙන්න නම් ඔබට තියෙන්න ඕන මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නොතිබුණොත් හැම නිදාගන්න ගියත් මතක් වෙන්නේ අනුන්ගේ දෙමෙඩින් ගිත්තක් හරි අල්ලගෙන වැටේ කීලි කරගන්න ඇත්නම් උදේ මට මොනවා හරි දෙකක් කිව්ව මං ඒකට දෙන්නම්කෝ දෙකක් කොයි වෙලාවෙ හරි දෙකක් කියන්න කියලා දැන් හිතින් සිහි කල්පනා කරනවා. එහෙම හිතිලා නැද්ද ඔබට? හිතිලා දෙනවා. මම කියන්නම් හොඳ වෙන දෙකක් ඒක. දැන් මේ ඇත්තෝ නිදියගෙන ඉඳන් ඔන්න චේතනාව කුමක්ද? දැන් අර වැරදි මිත්‍යා දෘෂ්ටිය නිසා දැන් චේතනා පහල කරනවා කුම නේවද? මම කියපු එකට දෙකක් දෙන්නම්කෝ කී කිය දැන් හිත හිත ඉන්න. ඊට පස්සේ කොහොමද කියන්නේ ප්‍රාර්ථනා කරනවා ඕකුන් හැපිලා යන්න ඕන. නැත්තම් වෙන මොනවා හරි වෙන්න ඕන කියලා දැන් ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ ප්‍රාර්ථනාව තුල තියෙන මිත්‍යා දෘෂ්ටි නිසා ලාමක දෘෂ්ටිය නිසා බලන්න තියෙන තෘෂ්ණාව द्वේෂය නෙමෙයිද? द्वේෂය. ඒ පුද්ගලයා දන්නේ නැහැ පින්වත්නි ඔබ द्वේෂ කරන බවක්. ඒ द्वේෂයේ ඔබ චේතනා පහල කරලා කරන නිසා ඔබට එහි විපාක කර්මයේ පෙරලා එනමයි. ඇයි ඔබ එහෙම හිතන්න පුරුදුනේ? ඔබ ලාමක වූ මිත්‍යා දෘෂ්ටියටපත් වෙච්ච නිසා. එහෙම නොවුනනම් ඔබ එතෙන්ට එන්න යන්නේ නැහැ පින්වත්. ඒ නිසා අන්න දැන් ඔබ කල්පනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිත්‍යා දෘෂ්ටියටපත් වෙලා මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙච්ච කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙච්ච කෙනෙක් පින්වත්නි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් යම් චේතනාවක් යම් ප්‍රාර්ථනාවක් කරයිද ඒවා අනිෂ්ඨකාන්ත මනාප දැන් ඔබ චෙක් කරගන්න ඔබ සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටිද කියන එක එහෙම නොවෙන්නම් යහුසුලුව යහුසුලුව වීරිය කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සක්විති රජකම කියන්නේ මුළු ලෝකෙටම ලෝකෙම අයිතිකාරය වෙනවා. ලෝකෙටම අයිති රජුරුව. සක්විති රජකමටත් වඩා වටිනවා කියනවා කුමක්ද? සම්මාදිට්ඨිය ලබා ගන්න පුළුවන්. ඔන්න බලන්න. සම්මාදිට්ඨිය ලබා ගන්න පුළුවන් නම් සක්විති රජකමටත් වඩා වටිනවා කියනවා. එතකොට අන්න බලන්න ඔබ එහෙනම් මිත්‍යා දෘෂ්ටි වුණොත් ඔබ දැන් මිත්‍යා දෘෂ්ටි නම් කිය කරන ක්‍රියාවක් කියන වචනයක් හිතන දෙයක් අහිත පිණිසමයි බලන්න ඔය කොච්චර සංසාරේ යන්න වෙයිද කියලා ඔබ සම්ම්‍යා සම්ම්‍යා දෘෂ්ටික වුණොත් ඔබට පින්නන්නේ පුදුම රැකවරණයක් පුදුම ආරක්ෂාවක් තියෙන්නේ ඔබ සම්මා දිට්ඨිගත වෙලා ඉන්නව නම් යම් කාය කර්මයක් කරයිද යම් වචී කර්මයක් කරයිද යම් මනෝ කර්මයක් කරයිද යම් චේතනාවක් පහළ කරයිද ඒ වගේම යම් ප්‍රාර්ථනාවක් කරයිද ඒ සියල්ලම ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දේවල් ඉෂ්ඨකාන්ත මනාප කියලා කියන්නේ දැන් රූපයක් දැකලා හොඳයි කියන පැත්ත නෙමෙයි. ඒක මේ දැන් ಜಾතියේ උරුම වෙලා ඉන්න අය ಜಾතියෙන් නිදහස් වෙන්න හේතු වෙනවා. එතකොට ඒක ඉෂ්ට නැද්ද? කාන්ත නැද්ද? මනාප නැද්ද? දැන් ඔබ ඉපදුණු නිසා නේද මේ දුක් ටික විඳින්නේ? එහෙනම් උතනින් මිදෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ එතකොට ඒක මනාපදයක්. ඒක වැදගත් දෙයක්. ඒක මිහිරි දෙයක්. ඒ නිසා පින්වත්නි ඔබට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා අවස්ථාවකදී මහණෙනි උදේට උල්පාරවල් 100යි දවල්ට උල්පාරවල් 100යි හවසට උල්පාරවල් 100යි ගානේ දවසට උල්පාරවල් කීයද එතකොට 300 දවසට උල්පාරවල් 300ක් ඇනුම් කමින් අවුරුදු 100ක් ඒ විදියටම දවසට උල්පාරවල් 300 ගානේ අවුරුදු 100ක් අනිනකොට මහණෙනි නුඹලාට යම් කෙනෙක් පොරොන්දු වෙනවනම් අප වෙනවනම් සම්මාදිට්ඨිය ලබා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දවසට උල් පාරවල් 300 ගානේ අවුරුදු 100ක් ඇනුම් කන්න කියනවා ඒක. ඒක ඊතරම් වේදනාවක් නෙමෙයි කියනවා. ඊයනේ අපිට පොඩි උල් කැල්ලක් යනවා තියෙන වේදනාව එහෙමනම්. දවසට 300ක් ගානේ හම්බෙනකොට අවුරුදු 100ක් මොන වේදනාවක්ද? උන්වහන්සේ දේශනා කරනවා ඒ වේදනාව ඊට සුළු දෙයක් මහණෙනි නුඹලාට සම්මා දිට්ඨිය ලැබෙනවා නම් ඒක ඇනුම් කන්න කියන අවුරුදු 100ක් ඇනුම් කාලා හරි ඒක දෙනවා කියනවා. ඒ නිසා එහෙනම් පින්නන්නේ ඔබ කල්පනා කරන්න ඔබ උත්සාහවන්ත වෙන්න ඔබ වීරියවන්ත වෙන්න කුමක් සඳහාද එහෙනම් සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා ඔබට සම්මා දිට්ඨිය උපදවා ගන්න උත්සාහවන්ත වෙන්න එහෙනම් අන්න දැන් ඔබට තේරෙනවා සම්මාදිට්ඨිය ඔබට ලබා ගත්තොත් ඔබ ඒ සමාදම් වෙලා ඉන්නව නම් යම් කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් යම් දෙයක් හිතයිද යම් දෙයක් ප්‍රාර්ථනා කරයිද ඒ සියල්ලම හොඳ දේවල් ඒ සියල්ලම ලෝකයෙන් මිදෙන දේවල් ඒ සියල්ලම පටිසෝතගාමී විදිහට හිතන දේවල්. පටිසෝතගාමී විදිහට. අනු අනුසෝතගාමී නෙමේ පටිසෝතගාමී විදිහට. එහෙනම් දැන් ඔබ කල්පනා කරගන්න පින්වත්නි මේ උතුම් ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයන් මනවින් අසා දැනගෙන දැකගෙන සම්මාදිට්ඨිය උපදවාගෙන මේ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්නම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනා දෙත. පින්වත්නි අද මෙම ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මාළඹේ අශෝකාරාම පාරේ අංක 852 න් සී නිවසේ පදිංචි ලෝලිත ගරුසිංහ ආරච්චි එතුමාගේ අරමුණු වෙලා තියෙන සසර වසනාතුරා කිසිදා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවි ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පරලෝසපත් වී සැප්තැම්බර් 24 වෙනි දිනට දෙවසරක් පිරෙන ගාමිණී ගරුසිංහ ආරච්චි පියාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා නිසා ඒ පියාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා කියලා සාධනාදයක් දෙන්න. ඒ වගේම මාගේ මෑණියන්ට වකුගඩුවක් පරිත්‍යාග කළ සම්පත් කුමාර සොයුරාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පුණ්‍ය කර්මයේ හේතු වේවා කියලා සාධනාදයක් දෙන්න. මව්පිය දෙපාර්ශ්වයේම පරලෝ සැපත් දෙමාපියන්ට හා ඥාත හිත මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමීන් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිණිස මේ පින් හේතු වේවා දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තව තවත් ලෝ වැඩ පිණිස හේතු වාසනා වේවා බෞද්ධ මාධ්‍ය ජාලයේ සේවක මණ්ඩලයේද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සුජීවත්ව සිටින මාගේ මෑණියන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර අප දෙතෙනාටම එකම ධර්ම මණ්ඩපයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මේ පිං හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදයක් දෙන. ඒ නිසා ඉතින් කල්පනා කරගෙන මේ මහත්මාගේ සදහැබර ඒ පුණ්‍ය ශක්තියින් ඒ බලාපොරොත්තුන් ද ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම කල්පනා කරන්න මේ සම්බන්ධන ඔබ අප හැමදෙනාම මේ පරිලෝයන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ සම්බන්ධන ඔබාප හැම දෙනාටමත් මේ පින් ඒකාකාර ලෙස අනුමෝදන් වේවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා සියලු පින් කැමති දෙවි දේවතාවුන් විසින් මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා සාදුවා සියලු දෙනාටම තෙරුවන් සරණයි අද ධර්මානුශාසනාව පැවැත්වුවේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය අවසරයි පූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ පින්වතුනි දේශකයාණන් වහන්සේට চিරාත් කාලයක් සසුන් වැඩ පිණිස නිදුක් නිරෝගී සුවය සාතුනාද පවත්වමින් අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු